ඉන්දික මහත්මයා අවසරයි අපේ හැමතුනේ වංශයට ඇහෙනව නේද? මට ධර්මදේශනාවේදී අර කලින් මහත්මයා මහත්වරුත් ඒ ප්‍රශ්නේ ඇහුවා මට හරියටම පැහැදිලි කරන්න කරගන්න ඕන ස්වාමීන් වහන්සේ දැන් අර මුලින්ම අර මොකක් හරි අරමුණක කිසියම් අර මොකද්ද ගුණයක් තියනවා කියන අරම්මන රසය වගේ ගුණයක් තියෙනවනේ ඒක හාමුදුරනේ ඒක පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් වෙනවද ඒක අපි කියමු මිනිස්සු ඔක්කොටම ඒ අරමුණ දැක්කහම වෙන සාමාන්‍ය ගුණයක් වගේ දෙයක්ද එහෙම නැත්නම් මේ කොහොමද හාමුදුරනේ ඒක ඒකේ මේ පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් වෙන ගතියකුත් තියෙනවා උදාහරණයක් හැටියට ගත්තහම දැන් සෝමනස්ස දෝමනස්ස බව නම් අනිවාර්යෙන් පුද්ගලයෙන් පුද්ගලයට වෙනස් වෙනවා. ඒක අපිට පැහැදිලිනේ. ඒක අපි හිතන තීරණ ගන්න විදිහත් එක්කනේ. අර සුඛ දුක්ඛ දැන් උපේක්ඛා සහගත බව චක්කු සෝත ගාන જીවහා කියන ඉන්ද්‍රියන්ගෙන් අරමුණු ගන්නකොට ඒ ඇති වෙන උපේක්ඛා සහගත බව කාටවත් වෙනසක් නැහැ. ඒක තිරිසන් සතාටත් එකයි, මිනිස්යාටත් එකයි, ගිහියටත්, පැවිද්දටත්, රහතන් වහන්සේටත්, බුදුහාමුදුරුවන්ටත් ඒ උපේක්ඛා සහගතවම තමයි චක්කු විඥාන, සෝත විඥාන, ගාහන විඥාන, ජීවහා විඥාන ඇති වෙන්නේ. දැන් කාය විඥානයේදී තමයි සුඛ දුක්ඛ කියන බෙදීම. ඒතර සෝමනස්ස දෝමනස්ස ගැනත් අපිට ප්‍රශ්නයක් නැහැ නේ. ඒක අපේ තීරණයත් එක්කනේ. ඒතකොට ඒක අනිවාර්යෙන් පුද්ගලයෙන් පුද්ගලයට වෙනස්. සුඛ දුක්ඛ කියන දෙක එනකොට ඒකෙදි දක්වනවා ඉෂ්ඨාරම්මනේදී සුඛ සහගත බවත් අනිෂ්ඨාරම්මනේදී දුක්ඛ සහගත බවත්. එතකොට ඉෂ්ඨාරම්මනේ තමයි කුසල විපාක අනිෂ්ඨාරම්මනේ තමයි අකුසල. දැන් මේ ඉෂ්ඨානිෂ්ඨ කාරණේ ලේසි නෑ තේරුම් ගන්න. උදාහරණයක් හැටියට ගත්තොත් දැන් මෙහෙම කියනවා. අපි හිතමු දැන් බුදුරජාණන් වහන්සේගේ දර්ශනය මාගන්ධියාට අකුසල් ජනිත කළා. එතකොට එහෙමනම් මාගන්ධියාට බුද්ධ දර්ශනය අනිෂ්ට රූපයක්ද? නෑ අනිෂ්ට රූපයක් නෙමෙයි. මාගන්ධියාටත් අනාථපිණ්ඩික සිටුතුමාටත් විසාකාවටත් බුද්ධ රූපය ඉෂ්ට රූපයක්මයි. ඒක කුසල විපාකයෙන් ලැබෙන දර්ශනයක්මයි. එතකොට අන්න ඒ වගේ මේ කයට දැනෙන සුඛ දුක්ඛ දෙකේ අර ඉෂ්ඨ අනිෂ්ඨව ඊට පස්සේ තව ගත්තන් පස්සේ දැන් අසුචි ගොඩක් කියන එක අපට පිළිකුල් වුණාට ඌරෙකුට ඒක ප්‍රියයි. හැබැයි ඌරට ප්‍රිය වුණාට ධර්මයේ පැහැදිලි කරනවා අසුචි කියන එක අනිෂ්ඨ රූපයක්මයි. ඒ ඌට ප්‍රිය වෙන්නේ ඌ අකුසලයෙන් ඉපදිලා තියෙන නිසා තමයි අකුසල ආරම්භණය ඌට ප්‍රිය වෙන්නේ කියන්නේ. ඉතින් අන්න ඒ වගේ ඉෂ්ඨ අනිෂ්ඨ බව පැහැදිලි කරන විදිහ ටිකක් ඉතාම සංකීර්ණයි. ඒක ඉතාම සූක්ෂමයි. නමුත් අපිට මෙහෙම තේරුම් ගන්න පුළුවන් උදාහරණයක් හැටියට දැන් සුඛ දුක්ඛ ස්වභාවය කයට දැනෙන පඨවි තේජෝ වායෝ කියන ධාතු තුනේ අරමුණු වීමනේ මෙතන සිද්ධ වෙන්නේ. එතකොට එතනදී පාරිසරික తත්වය මත සහ අපේ කයේ తත්වය මත දැන් අපි හිතමු කයේ උණුසුම වැඩි වෙලා උණුසුම වැඩි පස්සේ අපට සිසිල් බව ප්‍රියමනාපයි. ඒක එතකොට සුඛ වේදනාවක් තමයි ඇති කරන්නේ. ඒතර කය ඇතුලේ සිසිල් බව වැඩි නම් අපට උණුසුම තමයි අපට සුවදායක හැටියට දැනෙන්නේ. එතකොට ඒක තීරණය වෙන්නේ ඒ වෙලාවේ එයාගේ ඉන්ද්‍රිය සැකසීලා තියෙන විදිහත් එක්කලා. කය කය මොන මට්ටමේද තියෙන්නේ? ඒ තියෙන මෙතන තියෙන ධාතු කොටාස ටික අනුව තමයි පිටින් අරමුණු වෙන ධාතු කොටාසයන්ගේ සුඛ දුක්ඛ බව තීරණය එතකොට අපි හිතමු දැන් කෙනෙකුට කුෂ්ඨයක් තියෙනවා. එතකොට ඒ කුෂ්ඨය ළඟ අර වායු තරපම වැඩි වෙනකොට අපි පිටින් කසනකොට සුවයක් හැටියටයි දැනෙන්නේ. හැබැයි ඒ වායු පීඩණයෙන් එතන නලියන ගතිය, කසන ගතිය නැති අවස්ථාවක කහන්න ගියොත් අපිට ඒක දුක් පීඩා, දුක් වේදනාවක් හැටියට තමයි දැනෙන්නේ. අන්න ඒ වගේ කය කයේ ඒ වෙලාවේ පවතින පටවි ආපෝ තේජෝ වායෝ වල සංයුතිය මොකද්ද? ඒ අනුව අර පිටින් එන පටවි තේජෝ වායෝ වල ස්පර්ශ එහෙම නැත්නම් ඒක හඳුනා ගැනීම මේ මේක එක එක විදිහින් ග්‍රහණය කරන්න පුළුවන්. ඉතින් අර ස්ථානිෂ්ඨ තත්ත්වකුත් තියෙනවා ඒක අපට ලේසි නැහැ තෝරගන්න. හැබැයි මේ ඇති වෙන වෙනස්කම් මත අනිවාර්යෙන් ඒ ඒ වෙලාවට දැනෙන විදිහ වෙනස් වෙනවා.